වෙසෙල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ගරුතර ස්වාමීන් වහන්සේ now I am trying changing to the English medium. කර්සල් ස්වාමීන් වහන්සේ සිත ඇසුරු කරන්නේ හෘද වස්තුවද එසේනම් භාවනාවේදී බොහෝ විට දැනීම සංවේදී බව ඇති වෙන බව හැඟි හැඟෙන්නේ මොළයේ තුල අපවිත අනුකම්පා කර මේ වටාගෙන මැනවි හිත මනස විඥානයේ භවංගයන අවස්ථා එක්නික වෙනස් වන්නේ කෙසේද මේක අහන්නේ හිතෙන් එනිසා මේ කොච්චර උත්තර දුන්නත් හිතට ඇති වෙන එකක් නෙවෙයි මේක කවදාකවත් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට පුළුවන් බෑ හෙට උදේ වෙනකන් ධර්ම සාකච්ඡා කරන්න. කවදාකවත් ඉවර වෙන්නේ මේ මේ හෘදේ වස්තුව සහ මොලේ කියලා දෙකක් කියලා කියන්නේ හිතමයි. හිත නෑ කිව්වොත් නෑ තමයි. ඊට පස්සේ මේක අතන හිටියට මෙතන හිටියට කියලා දෙක තුනක හිටපුවම පණින්න පුළුවන් නිසා මේ හිතේ ගේම් එකක් යන මේක කොච්චර සන්තෝෂ කෙරුවත් හිතේ තකතිරකම වැඩෙනවා මිසක් භාවනාවක් වැඩෙන්නේ මේ චින්තාමය ඥාන වල භාවනා කරනකොට කල්පනා කරනවා නැත්නම් මෙතනද දැනීම දැනෙන්නේ මෙතනද කවදාකවත් දැනීම නෙවෙයි ඔය බලන්නේ අර සමන්ගෙම තියෙන මේ දැනුම ටික එහාට මෙහාට පෙරලා පෙරලා පෙරලා ඉන්නේ ඒ නිසා මේ මෝඩ වඩුව ආයුධ සමග පොරබදයි කියලා අපි පොතේ ලියලා තියෙන එක මෝඩම දෙයක් බුද්ධ ධර්ම උනත් කතා කොට ගන්න පුළුවන්. ඒ නිසා අරමුණේ හිතපවතිනවාද කියලා බලන්න එච්චරයි බලන්න තියෙන්නේ. ඊටු ටික දිද්දේ. ඕක සිද්ධ වෙන්නේ රූප මාර්ගයේ වේදනා මාර්ගයේ කියන එක ඇත්තට කියලා දෙනකොට අපි ටිකක් වචන පාවිච්චි කරනවා කළ යුත්තේ ඒක අරමුණක් දිහා බොහෝ වෙලා බලා සිටීමෙන් අවශ්‍ය පැතිකඩ ටික පෙනේ. මොලේද හෘදයක් වේද කියන එක මම හිතන්නේ පොඩ්ඩක් පමාවෙන්න වෙයි මයිත් බුදුහාමුදුර එන කනාවට පස්සේ අහම වතු මම බුදු වෙලත් නෑ මට මේක දැනුමකුත් නෑ මම ඒකට උත්තර දෙලා මගේ වෙලාව නෑ නිසා මම සාමාන්‍ය මේ ප්‍රශ්න බාර කරනවා නිකන් දැනුම දැනුම සඳහා වෙන ප්‍රශ්න අපි තැනකට යොමු කරන්නේ මම මේ ප්‍රශ්න අහනවට විරුද්ධයක් නෑ නමුත් අපි ප්‍රශ්න අහනවා අපිට අපේ විශේෂීත්වය ඇතුලේ තියෙන එකක් අපිට මැනලා කරලා ඉවර කරගන්න පුළුවන් නැත්නම් මේවා අහින්න පුළුවන් ඒ මේක නම් එච්චරම බලන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සාමාන්‍ය ධර්ම සාකච්ඡාවට ගියාම අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්න හතරක් තියෙනවා චතුරාර්ය සත්‍යය. මේ පින් කරපුවම ඥාතියින්ද යනවද නැද්ද? එතනින් ගියාම මරණයේදී මේකම දෙහාට යන්නේ නැද්ද? ඈ? ඒ මේ සමත භාවනාවෙන් තුර විපස්සනා කරන්න පුළුවන්ද බැද්ද? ඔන්නෝගේ ප්‍රශ්න හතරක් තියෙන එක ආවේ නැත්නම් මේ ධර්ම සාකච්ඡාව සෞඛ්‍ය. හැමදාම ඔබට උත්තර දෙනවා හැම ගුරුවරයෙක්ම කරන මොකදාක ප්‍රශ්න කරගෙන. ඒ ජාබිට හිතන්න බුලවුවා අභ්‍යාගත ප්‍රශ්න අපේ දැනුමට මොහොතේ අපිට තියෙන මේ දුක ලෝකේ දුකයි දුකට හේතුව තණ්හාවයි අන්න ඒක නැති කරගන්න බලමු. මේ වෙන අපිට අපිට අපි තියෙන සීමාව යන්න බෑ. ඉතින් මේ ලොකු සංඛ්‍ය ඇත්තටම කියලා තිබුණා මේ ධර්ම සාකච්ඡා කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා. ඒක හැමදාම මේකමයි අහන්නේ මේක තමයි උත්තර දෙන්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මම බලන්නේ ඒක වෙනස් එකක් මොකද මම හැදුනේ ධර්ම සාකච්ඡාවලදී. භාවනා කරන කට්ටිය කවුරු උත්තර දීපුවා මගේ ප්‍රශ්නෙත් ඇහිලා උත්තර සම්බෙච්චා මම සතුටු වෙනවා. හැබැයි කවදාවත් මේ ප්‍රශ්න මට ඇවිල්ලා නැහැ. අපිට තියෙන්නේ දැනෙන දුකත් එක්ක වැඩේ. ඒක ධර්මනම් බුදුරජාණන් දේශනා කරන මේ මුළු ධර්මෙම මම දේශනා කරලා තියෙන්නේ දුක්ඛ සත්‍යයි දුකේ හේතුවයි මතක් කරලා දෙන්න විතරයි. අනිතව ඒකට ඕන කරන නිකන් ටූල්ස් ටිකක් විතරයි. විපස්සනා යಾನික සමතේදී ආනාපානේදී සමතේ කෙතෙක් දුරට පුහුණු කළ යුතුද යන්න තම විපස්සනාව ආරම්භ කර යුතු බව දැනගන්න පන්නේ කෙසේද යන්නත් පැහැදිලි කර දෙන්නේ ඒක කාරණක ඊළා සිටේ. මේක තමයි මම කිව්ව මම ඉන්ටර්වයුව කරන්න ගියාට පස්සේ මේ මනසේ ඇවිල්ලා මගේ මේ ප්‍රශ්නේ තමයි. කැන්ඩාවට එන්න ගිහිල්ලා. නේද කොතෙන්දද දැන් ඔයා කැන්ඩාවට ගිහිල්ලා සමිතිය කොච්චරක් කරන්න කියනද කොතෙන්ද විකතනට හරවන්නේ කියලා මම යව ඉන්ටර්වයුව එකේ. ඉතින් මම කිව්වා ඔයා මයිත් එක දවස් තුනක් භාවනා කරුවොත් නම් මට කීයකි යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා මම දන්නේ නැහැ. ඒක භාවනා කරලා තමයි බලන්නේ. ඒක නිසා අපි මේ දෙකටම ඉස්සරහින් තියෙන සතිය ඉස්සරහින් තියාගත්තම කිසි ප්‍රශ්නයක්. අපි සතිය වැළුවොත් ඒක ඕන වෙලාවට සමතේ වඩායි ඕනලාට විපස්සනාට වඩායි අවශ්‍ය දේ කරන්නේ. සතිය තියෙන දෙකටම ඉස්සරහින්. ඒක දෙකටම උදව් කරනවා හරීම ස්වභාවික දේ කරන්නේ. ඉතින් අපි මේ අර ඒක කියදී අපි ඉස්සරහට ගිහිල්ලා මේක සමතේට හරවන්න ඕනේ විපස්සනාට හරවන්න ඕනේ කියලා කිව්වහම වෙන්නේ මොකද්ද? මහා අවුලක් වෙයි. ඒ නිසා කරුණාකර මේ ප්‍රශ්නේ එනකොට මතක තියාගන්න සතියේ ඉස්සර වෙන තාක්කල් කවදාක හානියක් වෙන්නේ තමන්ගේ චරිතයට ඕන දේ නිකන් හරියට ගහේ මුල අඳුරටයි තෙතමනේටයි ඕජාවටයි හැරෙන්නේ කොහොමද? කවදා කෙලිනියන්නේ නැහැ ගහේ මුල. ඒකේ ඉන්න තාලෙට හොයන්න හන්නේ යන්නෙම ඕජාව දිහාට තමයි. ඒ නිසා සතියේ තියෙන තාක්කල් මේ ප්‍රශ්නේ විසඳෙනවා. නිසා මේ මූල ධර්ම ඕනේ නැහැ අසුහත් ධර්ම කන්දේ ඕනේ නැහැ කියලා මම කියන්නේ. ඔව් කෙටි ක්‍රමයේ තමයි එළඹ සිටි මොහොත තියෙන දාකල් මතක තියාගන්න ඒක කවදාහක්වත් කොම්ප්ලිකේෂන්ස් කරන්නේ අවුල් කරන්නේ අවුල් කරන්නේ දැනුම ඉස්සරුණා. දැනුම ඉස්සර කරලා අවුල් වුණාට පස්සේ කාටවත් ගොඩ ගන්න බෑ. ඒකයි මේ බෙහෙතින් හටගත්ත ලෙඩේ කියලා. කියන්නේ ඒ නිසා ආනාපානෙදී සමතේ ක්‍රිකට් පුහුණු කළ යුතු දෙයක් නක් අපි දන්නේ අපි කරන්නේ සතිමත් ආනාපාන සතිය. ආනාපාන ක්‍රේ සතිය කියන්නේ යනකොට එයා අපි වහන්න ගහන යනවා. අපේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට අපි කරලා තියෙන පාරමිතාවල හැටියට අපේ රුචි ගන්න යා දිගහැරගෙන යනවා. නිසා සතියේ මුල් තැන ජීවුණට පස්සේ අපිට වගකීම අඩු වෙනවා. හැබැයි සතිය නම් වග වෙන්න. එනකොට පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය සතිමත් කරනකොට මේක නිකන් විශ්ලේෂණය ගරු ස්වාමීන් වහන්සේ ඝන සංඥා හතරක් ගැන කියනවා. සම්පති සමෝ කිච්ඡා ආරම්භන කියලා. මෙයා බුදුජාණන් වහන්සේ කුමන සූත්‍රයකද අදාළා තිබෙනේ කුමන නිකාය සංග්‍රහයට ඇතුළත් වෙන්නේ කියලා පහදා දෙන්නේ. මේකේ ඇත්තට මේ හතර සංග්‍රහ කරපු එක සූත්‍රයක්වත් නැහැ. අතනින් මෙතනින් ගත්ත දේවල් ගුරු මත එහෙමත් අපි කියන කොමෙන්ටරි වල තමයි තියෙන්නේ. ඒ අර්ථකථන වල ඒ නිසා මේක බුද්ධ දේශනාවක් වශයෙන් අතන මෙතන විශ්ලී කියනවා. හතරම සංග්‍රහ කරලා කරපු සූත්‍රය මගේ දැනුමට නෑ සමහරට තියෙන්න පුළුවන්. මම දන්න විදිහට මෙවුවා සංග්‍රහ පොත්වල තියෙන. කොමෙන්ටරි වල. කාලීන වෙන කාලීන වෙන කියන්නේ ගොනු පිටම දේශනාවල කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලික ධර්මයක් ඒ කාලීන වන්නේ කිවිද? ඇයි වලේ රේඩියෝ අහන්නේ? මේ වලේ දෙක ඉවරයි. මිනිස්සු හරියට කොනවරප ගෙලමුත් යන්නේ. රේඩියෝ අහන්නට වෙවිවලු. දැන් ඔය ලංකාවේ ටෙලිවිෂන් එකේ කුණුහරුප ඒක පෙන්නනවා. පහුවෙන්ද වත්තරවල කියනවලු අනේ අර කුණුහරුප පෙන්නන හරිම කතා කියලා. ඒ අපා බලලානේ ඔය කියන්නේ. ඉතින් ඒ වෙලාවට වෙන channel එකක් දාගන්න තිබුණා. ඒක ඕෆ් කරන්න තිබුණා. අපිම මේ රේඩියෝට උදව් කරන්නේ. ඒකල්ල රේඩියෝ නම ගන්න කියලා අපි බලනවා. මොකටද රේඩියෝ? මේ හම් වෙන හැම දෙයකම කපනවා. හැම දෙයක්ම දුවල කරගන්න. රේඩියෝ එක අහලා සන්තෝෂ වෙනවාට ඒක ඇති දෝෂයක් නෑ. ඒක හොඳ නැත්තම් ඔකට තියෙන හැම රේඩියෝ එකෙම තියෙන ස්විච් එකක් ඕෆ් කරන්න. channel එක මාරු කරගහයි. අපරාධ මේ ඉලෙක්ට්‍රික් ගැජට් සවුත් වෙන එක. උපසිද්ධ සම්පත් භාවනාවට කොයිතරම් උදව් වෙනවද කරුණාකර පැහැදිලි කර දෙන්න. මේ උපනිෂද් සම්පත් කියලා කියන්නේ අපි මේක ඉස්සෙල්ලා මේ ගමන කොතරින් නතර කෙරුවද කියලා අපි දන්නේ නැහැ. අපි ළඟ තිබිච්ච ඒ හැකියාවල් ටික. දැන් අපි හිතනවා අපි ඉස්කෝලේ යන ගමන් ඉඳපුවාම අපිට පක්ෂාඝාතයක් කරලා ඉස්කෝලේ යන්න බැරි වෙනවා. ඊට පස්සේ ආයෙ ඉස්කෝලේ පන්තියට යන්න පුළුවන් වුණොත් අර ඊට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත එක ඔක්කොම නම් තියෙන්නේ යම් ප්‍රමාණයක අයන වහන්ටක මතක තියෙනවා. ඒක අපිට මේකට උදව් වෙනවා. ඒ වගේ මේ විපස්සනා වෙදී විශේෂයෙන්ම සති සමාධි දෙක තමයි ඔය ග්‍රාෆ් එක පවත්න්නේ. මේ යම් කිසි සමාධියක් අපි ලැබලා තියෙනවා නම් අනිත් දවසේ යනකොට ඒ සමාධිය එන්නේ නැහැ. නමුත් මේ මේ ඉන්නේ සමාධි ලකුණු තමයි. එහෙම ගියාම මේක වැඩි කියන ලකුණු ඉදිරිපත් වෙනවා. උපමාවකට ඒක කියන්නේ නිකන් මේ කැලේ මැද ගමකින් ගමකට යන්න පාරක් කපලා තියෙනවා කියලා හිතමු. පැද්ද එලි කරලා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මේ මිනිස්සු වැහි කාලෙට ගමන් නඩු වෙනවා. එතකොට ආයෙ බැද්ද වෙනවා. බැද්ද වෙච්චාම ආයෙ දොර කාලට කැලේ කපන්න ගියාට අර ලාංඡනේ තියෙනවා. මහා ගස් නැහැ. හැබැයි යන්නේ බෑ. ආයෙ කැත්තක් කරගෙන අර කපාගෙන යන්න ඕනේ හැබැයි මුල් සැරේ කපනවා කැඩිලේසි. ඒ ගියේ පාර තේමන්නේ වගේ එකක් තමයි උපනිෂේ දම්පත්ති කියන්නේ මහගස් ඉතුරු වෙලා නැහැ හැබැයි කෙලින් යන්න බෑ. කැත්තක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා උපනිෂේ සම්පත්ති අර කලවුරුව ඔකින දැකපුරුද්ද හබුරුද්ද කියලා පුරුදු ජාතිකක් තියෙනවා. අන්න ඒ වගේ තේරෙනවා. අර තාම මට ඇවිල්ලා නැහැ. මෙහෙම තමයි මේක හැදෙන්නේ කියලා පොඩි අර ෆැමිලියරයිසේෂන් එකක් දෙනවා. සක්මන් බා මොකක්ද වචනේ? මොකක්ද වචනේ? උපනිෂය සම්පatti. උපෙන්ක පෙරකල පින් කියලා කියන්නේ. ඒ කියන්නේ පොටෙන්ෂල් එක අපේ තියෙන. අපි දන්නේ නැහැ ඒක. මම කැලේ වැවුනා වගේ මම බැලුව කෙනෙකුට ආධුනිකයෙකුට කියන්න බෑ මෙතනයි පාර තිබුණේ කියලා. මම ගිය පාර ගිය මනුස්සයා මේකට තියන්න ඕනේ කැලේ වැවිලා තියෙන බව දන්න. එයා දන්න මේක තමයි ඒ උපනිෂය සම්පත්තියට පොඩි ලීඩ් එකක් දෙනවා. සක්මන් භාවනාවේ අදුක්කම සුඛය අත්දකින්නේ කෙසේද? පැහැදිලි කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එතරම් සක්මන් භාවනාවේ ගොඩක් අර සැප දුක දෙකේ ලකු වෙනස්කම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කක්මන හරි ගියයි කියලා හතුටක් වැරදුනායි කියලා කනගාටුවක් ඉන්නේ. නමුත් මේක අත්දකින්න පුළුවන් තැනකට කැපී පෙනෙන තැනකට පෙන්වන්නේ විනාඩි 30කට පස්සේ සක්මන ඉබේ වෙන්න පටන් ගන්නවා. ඒකෙන් කිසිම අත්දැකීමක් එන්නේ නැහැ. වයින් කරු බොනිකා වගේ යනවා. ඉතින් ඒකකොට සැකයක් පහළ මේක හරිද, වැරදිද, මම මේක කරන්න ඕනද නැද්ද කියලා. ඒ අර මේ අදුක්කම සුඛේ දන්නේ නැති කෙනා ඕක ඇඟිලි ගන්න හදනවා. ඒක හයියෙන් යන්න හදනවා, ඒක හිමීට යන්න හදනවා, අරක හොල්ලන්න හදනවා. එන්නේ මේ වයින් කරු බොනිකේ යහදෙනවා. ඒ වගේ යනකොට පැත්තකටලා බලන්න පුළුවන් නේද? එතකොට එන විඳීම අදුක්කම සුඛේ නෑ. ඒකට වැටෙන්නේ නෑ. ඒක හරි ගියා කියලා සතුටක්වත් අරුණා කියලා කනගාටුකුත් නෑ. අපේ ව්‍යායාමයේ දිගට යනවා. හිත මේ මුදා හරින එකක් කියන රිලැක්සේෂන් එක දිගට යනවා. ඉතින් අර අර ඥාන බලාපොරොත්තු වෙන අය ප්‍රගති බලාපොරොත්තු වෙන අයට පේන්නේ මේක නිකන් පාළුවා. තනිකමක්. එපා වෙනවා. එනම් හොඳ භාවනාවක් කරන්න වෙලා. අදුක්කම සුඛේ ගැන හැඟීමක් තියෙන එක දැනගන්නවා. දැන් මේ කිසිම බාධාවකින් තොරව ලස්සනට ධක්මන වෙන වෙලාව පුළුවන් තරම් යන්න දෙන එකයි තියෙන්නේ. ඒකට ඔය ධාතු මනසිකාර පිළිබඳ හැඟීමක් හෝ මේ මේ අනිත්‍ය දුක්ඛ මොකක්වත් නැහැ. නමුත් ඒ වැඩි යනවා. වැඩි ලස්සනට යනවා. සක්මන් භාවනාවේ ධාතු මනසිකාරය වැඩිම හැකිද? එසේ හැකියාව ඇතිවන ධාතු මනසිකාරය වැඩි යකි ක්‍රමය මම මේ පළවෙනි ප්‍රශ්නේදී විස්තර වෙච්ච නිසා ඒ ධාතු මනසිකාරය කියන්නේ වැඩි යකි ක්‍රමයක් නැහැ. ක්‍රමයක් ගිය ගමන් ධාතු මනසිකාරය බාධා වෙනවා. වැඩෙන එකට උදව් කරන එකයි තියෙන්නේ. මේක සක්මණේදිත් වෙනවා, පරියන්කේදිත් වෙනවා. ඒ විදිහට ඒක මේ බුරාගෙන, උතුරාගෙන, වෙන දාගෙන එනකොට එහෙම යන්න තියෙන්නේ ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සක්මණේදී අපි ගොඩක් පරියන්කට වැඩි වැඩි කියලා නම් කියේ. නමුත් ඒක මතු කරගන්න ක්‍රමයක් කියලා එකක් නැහැ. ඒක මතුවෙන්නේ සතිය වැඩි වෙනකොට මතුවෙනවා. සමාධිය වැඩි වෙනකොට මතුවෙනවා. ඒකට අදාළ අනුග්‍රහ දෙන්න පුළුවන් අපිට. අදාළ මේ සප්පාය කරුණු සල්පලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මතු කරන්න කැමතියි. මම නැති වෙන්නේ. ඒක තමයි ටාගට් එක නැති වෙගෙන එනකොට තමයි ප්‍රශ්නේ මතුවේ. එනිසා කියන්නේ ටාගට් එක නැති එක තමයි ටාගට් එක. ඈ? ඔතන වෙන්නේ නිකන් මේ උගලඟ හමනවා, වැස්ස වහිනවා, ගිනිපත් වෙනවා. ඔය කාලේ දැම්මොත් ඉතින් ප්‍රයෝජනෙයි වෙනවා අපි. මේ යුතුය කාලේ ප්‍රයෝජනෙයි වෙනවා. අරගෙන මොකොත් නැහැ. කාල කන්නේ. රහතන් වහන්සේ තමයි කාලෝ ගසති භූතානි කියලා බුදුහාමුදුරු කියලා කියන්නේ හරියට කාලෙත් එක්ක යන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. අපි හැම වෙලාවෙම කොච්චර දහංගට දැම්මත් පව්. ඒ අපි මේ කාලේ අල්ලන්න දැන් මේකයි. නිසා රහතන් වහන්සේ කියන්නේ කාලකන්‍යයි කියලා. කාලේ කාදවන්න පුළුවන් වුණා. අපි කාලේ විසින් කාදවන්න. රහතන් වහන්සේ කාලේ කාදවන්න. දෙගොල්ලම කාලකන්‍ය තමයි බලන්නේ. නමුත් මේ මේ එලවලා ගිහිලා කරන්න බෑ. අපි ඉන්නේ තමාවෙන් කියලා දැනගන්න එකම උනන්දුකාරකයි. අපි හැම වෙලාවෙම තමයි. අපි සාමාන්‍යයෙන් වැඩේ වෙන්නarලා තමයි සිද්ධිය දකින්නේ. රහතන්වන්සේ වැඩේ වෙනවත් එක්කම දකින්න නිසා උන්වහන්සේ කාලයට යට වෙන්නේ නැහැ. කාලය හා සමාන වේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ ප්ලේන් එකක් යනවා නම් ඊට නගින ගානට ඒක මධ්‍යහනේ නැහැ. ප්ලේන් එක ගත්තොත් වලට හැම වෙලාවෙම මධ්‍යහනේ තියෙනවා. ඒ වගේ. මොකද මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා කිව්වා මේ ධාතුමත් සවාරේ කරන්නේ අනුකොට එක අවස්ථාවක් වෙනවා ටයිම් ෆීස් දැනෙන්නට වෙලාවක් කියලා. ඒකටද අනිදස්සන විඥානය කියන්නේ මේ අවස්ථාවේදී නෑ එහෙම ඇබ්සලියුට්ලි කියන්න බෑ. මුත් ඒ වෙලාවේ තේරෙනවා මෙන්න මේ විඥානයේ විවිධ මට්ටම් වගේක් තියෙනවා. ඒක අත්දකින්න පුළුවන් දෙයක් බවට හැකියාවක් වෙයි. ඒ ඒ පැත්තට ඉඩක් තියෙනවා. ඒ පැත්තට දැනෙලක් තියෙනවා. කියන එක දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ධාතු මනසිකාරය තමයි අපි අපි සාමාන්‍ය වචනේ කියනවා නම් මිනිස්සෙක් ලිංගික පරිණතියටපත් වෙනවා. කෙල්ලෙක් ලොකු වෙනවා. ඊට පස්සේ තමයි ජීවිතේ බලන්නේ. භාවනාවේ පටන් අර ගැනීම තියෙන ධාතු මනසිකාරයෙන් එහාට යනවා. ධාතු මනසිකාරය යන කමින් අපි ඒ කුමරමක් කුමරි බඹ කරගෙන ඉන්න එකයි කියන්නේ. අතනින් එහාට අලුත්ෙන් බිහි කරන්න පුළුවන් හැකියාව ප්‍රඥාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි පරමාර්ථ ධර්ම වලට සුදුසුකම් ඒක ගොඩා එතකොට විඥානයේ අර කලින් කිව්ව විදිහට විඥානයේ එක එක මට්ටම් වලට අර වීචිකම කියලා සාලනවා, පරිඋත්තරණ කියලා සාලනවා, අනුසය කියලා සාලනවා කියන එක දුරුගෙලික පොත් අරිනවා වගේ හොඳටම තේරුම් ගන්න ලුණු ගෙඩි කියන්නේ ඝණයක් නෙවෙයි මේ පොතු වාශයක් කියලා. පළවෙනි පොත් අරපු දවසේම තේරෙන යට තියෙන්නේ තෝකම. හැබැයි පළවෙනි පොත් ඇරියට පස්සේ දෙවෙනි පොත් පටන් ගන්න තැන අර කෙලෝ ටේප් එකක් කැලිලාගේ කොන අල්ලන්න බෑ. මං කියන එක තේරෙනවද? ඈ? දැන් කෙලෝ ටේප් එකක් නතර කිව්වොත් එහෙම කපලා කොතනද නතර කියලා කොන අල්ලන්න බෑ. ඊළඟට අත ගාලා අත ගාලා අත ගාලා බොහොම අමාරු වෙන්නේ අල්ලන්න වෙන්නේ. නෑ හරි ඒක හරි මම දෙන්නේ සෙලෝ ටේප් එකක් අපි මාක්කයක් දානකොට කපල නතර කෙරුවොත් ට්‍රාන්ස්පරන්ට් නම් ඒක අල්ලන්න බෑ කොහොමද ඒකේ ලුණු ගෙඩියක පොත් ඇරියොත් ඊගා පොත් පටන් ගන්න තැන පුතු ගන්න තේරෙන්නේ නෑ ටික හුලං වදිනකොට අබේ මේ පුතු යන ඒක ගලනකොට පස්සේ යටි ඊටත් වැඩි පොත් පුතු ගන්න පටන් ගන්න තැන අහුවෙන්නේ හුලං වදිනකොට ආය අහුවෙනවා මේ එක එක එක එක කියන ගණන් කියන්නේ මොනවාක්වත් ඇතුළේ නෑ අර පළවෙනි පොත් ගලවන එක තමයි අපි මේ කරන්නේ සම්මුතිය පණිවිඩ රතු පාටයි. දෙවෙනි පොත්තත් ටික රතු පාට. ඊට පස්සේ තනි සුදු එළ සුදු එකක් තියෙන්නේ. මේ වැඩේ කොතනින්ද කෙනෙහිල්ල අවුලගන්නේ? ඒවල අවුලවගන්නේ කියන එක තේරෙන්නේ මේ භාවනාවේ මේ ගියා ඊගාට කොතනින්ද ඊගාවකට මේ බැටන් එක මාරු කරන තැන හොක් කරගන්න තැන රතුණු ගිරිය තේරෙන්නේ නැහැ සෙලෝටෙප් එකේ ගලවන්නත් බෑ ඉතින් ඒ වෙලාවෙම කරුවොත් පුළුවන් නැත්නම් අතගාලා අතගාලා අතගාලා වටේට අල්ලලා තමයි තේරුම් කරගන්නේ ඊගාවතන අවුලව ගන්න කොතනද කියලා. අන්න ඒ වගේ මේකෙදි තේරෙනවා දැන් මෙතන අල්ලන්න බැරි වුණාට මේ කොනක් තියෙනවා. ඒක තන්නේ කර රවුමක් නෙවෙයි ඒක කොනක් තියෙනවා කියලා ධාතුමනසිකාරී එහාට ගියක කවදාවත් කිසිම අත්දැකීමක් ගෙඩියකින් බාර ගන්න. එයා දන්නවා මෙතන අඩුයි. තව තියෙනවා මේක හොයන්න දෙයක් කියලා. එක දෙයින් අතර වෙන්නේ. ඔය ඔය ඔය යන කවදා හරි අර යන්තම් අර කොන අහු වුණාට පස්සේ කලවන්න පටන්. ඒකද අනිදර්ශන විඥානය කියන්නේ ඒකේ අන්තිම කෙලවර. ඒ කියන්නේ දුණු ගෙඩිය මැදටම ගිහිල්ලා මැදක් නැහැ කියන එක. පුතු අරිනකන් සාමාන්‍යයෙන් තියෙන මොකද්ද එකක්. ඝණයක් වගේ තියෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන යනකොට දිනනවා මැද නැහැ කියලා. පළවෙනි එකම දෙකම ගලවන එක දෙක ගලවනකොට මිනිහා තේරුම් අරගන්නවා මේ දුණු ගෙඩිය කියලා කියන්නේ ඒක ඝණයක් නෙවෙයි ඔතල ඔතල හදපු එකක් කියලා එයා ඉතින් පුතු ගන්න වට ගන්නවා. කොහොමරි අනිදසන විඥානය කියලා කියන්නේ අල්ටිමේට් ක්ලයිමැක්ස් එක. ඔය ඒකට දෙන්න තියෙන රහ ඒ කියන්නේ විඥානයේ තියෙන ගුණ අන්තිම ඩේටම් ලයින් එක තමයි ඒක පිළිඹුවක් නෑ. නිදර්ශනය කරන්න යනවා. ඒකට ඒකට ඒ කියන්නේ ඒක රූපාකාරයෙන් පෙන්වනවා නම් අවකාශය කියලා කියනවා. වේදනා පැත්තෙන් පෙන්නනවා නම් අදුක්කම සුඛය කියලා කියනවා. සංඥා පැත්තෙන් කියනවා නම් සංඥා සංඥී නෝකිය සංඥේන විභූත සංඥේන නසඤ්ඤ සංඥී නෝපිය සංඥී ඒ වගේ පෙන්වන සංඥා ඔක්කොම අයින් කළා කියන මොකද්ද සංඥාවකුත් තියෙනවා. සංස්කාර පැත්තෙන් කියනවා විසංඛාරගත හිතක් කියලා. සංස්කාරයෙන් තොර සංකල්ප නැති. විඥාන පැත්තෙන් කියනවා අනිදසනයි. يعني හැම පංචස්කන්ධය හැම එකෙම ඩේටම් ලයින් එක අඩුම තැන ඒක පුද්ගලික සතේ කාත්මයක් නෙවෙයි. ඒක මේ වටිනා දෙයක් කියලා ගන්න දෙයක්වත් ඒක නෑ. ඒ නිකන් මේ මහ ගංගාවක් ගිහිල්ලා මුහුද ඇතුලට ගියාට පස්සේ ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. ඒ වගේ දෙයක් එකතු වෙනවා. වතුරට වතුර එකතු වෙනවා. ඒ ඒ වගේ දෙයක් නාට පස්සේ මේ ගම් වතුරද මුහුදු වතුරද කියලා තෝරගන්න බැරි නම් ගඟ බහිනකොටම නම් තේරෙනවා මොයේ කටේදී. ඇසුරට ගියාට පස්සේ තේරෙන්නේ. අනිත් වගේ දෙක වෙන් කරලා හඳුනන්න පුළුවන් ගැතිය මාම කියන පුතක් පුතක් ගැතිය නැහැ. මේක මගේ මේක උඹේ. මේක හොඳයි මේක නරකයි. මේක සාධාරණ නෙවෙයි මොකක් කරන්නේ ඔක්කොම ඔක්කොම අංගාව ගිල මුදට කියනවා. ගර්ථ ස්වාමීන් වහන්සේ මට ආනාපාන අනුකම්පාවකට මේ අද්දකින් පාදක දෙන්න මැන. මම මේ බණිනේ ඉඳලා ලියනවා දැන්නේ මොකද උපාස් ප්‍රශ්න වලට මම බණිනවනේ ඒක ගණන් ගන්න දෙපෑ. භාවනාවේදී ක්‍රම ඒ සමාධිගත වේගන යන සිතට හෝ සමාධිමත් සිතට විනත් තරවුණක් පැමිණෙන විගසන මහත් බරක් ප්‍රශ්නයක් වෙන්නේ. මේ දුක්ඛ සත්‍යය මට මට හිතේ. මේ දිගින් දිගට සිත්‍රට හේතු වීම දුක්ඛ සමුදය සත්‍ය දිහා කියලා අතර බොහෝ විට මේක තමයි සිද්ධ වෙන්නේ. භාවනා නොකරන හිත විවිධ අරමුණු වල රස බලනවා. භාවනා කරන හිත අරමුණෙන් අරමුණට පයින්කොට මේ කරදරයක් එක, අලි වාතයක් එක, හද්දයක් කරනත් කරදරයක්. රූපයක් වෙනවත් කරදරයක්. මොකද අර මේ නිස්සලංකලේ ගලන වතුර ආය කල්පිලක්. ආය අනාකූල ආය ආකූල වෙනවා. ඒ ආය අනාකූල වෙන බව දන්නවා. අනේ මේ වදේ නැත්තම් කියලා හිතනවා. ඒක නිසා අර දිවන නිවීම දේශනාවේදී ඥානන්ද සාංශ කියනවා අපි හොඳ ලස්සන වැඩ කරන ඔකෙස්ට්‍රා එකක් විශාල සංගීත කණ්ඩායමක් දුර සංගීතය කරන යනකොට සංකීර්ණ හරි සුන්දර රසයක් දකිනවා සංගීතකාරයා. භාවනා කරන එකේම ළඟ ඉදියොත් මල්ල වාටි. මහා කන්දස් කියනවා මේ අපු උදේගල හැන්දෑවටනම් තේරම හොල්ලනවා තියාගෙන අනේ කවදද මේක නතර වෙන්නේ කියලා. ඒක වෙන්නේ කලගෝක්කයක් වගේ. අනික සංගීතකාරයෙක් නම් අම්මා මේ බීතෝන්ගේ මියුසික් එක තමයි මේ යන්නේ මේ ඔකෙස්ට්‍රා එක නම් නියම ලයට නිකන් පාවෙන භාවනා කරන මනුස්සයෙකුට ඥානතම් ඉන්න වාදයට මේක මහා කාල ගෝපියක් කියලා. ඉතින් දෙන්න ඇති. එකම දේ දිහා බලන හැටි තමයි නිසා හැම අත්දැකීමක් කියන්නේ කෙනෙහිල්ල. පවුරු ගැන. ඒ හුරන දෙයක්. බුදුජානක දේශනා කරන තියෙනවා පඨම පඨම ඥානස සද්දෝ කණ්ඨකෝ කියලා. ප්‍රථම ධානිය සම්මන්ත්‍රයට සද්ද කියලා කියන්නේ කන හූරන දෙයක් නේ. හූරු ගන්න දෙයක් මොන සද්දද? ඕනේ නැහැ. එයා මොකද දන්නේ නැහැ නිස්සද්ද භාවයේ තියෙන පිළිච්ච ගතිය දන්නේ. ඒක හොයාගෙන ගිහලා නිසද්දතාවේ නැති නිතර තරහ කරගත්තොත් හරි නිසද්දතාවයට ආශා කරොත් හරි අකුසල වෙනවා. නමුත් අපි තේරුම් ගන්නවා මේ සංසාරේ ඉන්නකම් මේ ඉරිටේෂන් නැති තැනක් නැහැ. මෙව අපි ලාභයට ගත්තට මේ සංගීතය කියලා ගත්තට ලස්සන රූප කියලා ගත්තට මෙව වද, දඩ, කැඹිරි, මවාත. ජීවිතකල් කරලාම තියෙන උකට පොරදාන්නේ. ඉතින් එතකොට එනවා අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සුනි තෙවේද තොපට ගැලවෙන්නක් කියලා. ඒ මේක වැඩිම මේකට වක් කරන එක නෙවෙයි. රූප පෙන්නනවා, සද්ධානවා, ගඳ පෙන්නනවා, රස පෙන්නනවා, පිළිල බෙල්ල බෙල්ල එනවා අල්ලපු විදිහට පැදී හොඳට කරනවා. භාවනා කරන්න ගියාම මේක මකන්න ගිය දවස් තමයි තේරෙන්නේ. මේක භයානකම අපි දැන නොදැන මොකද කරන්නේ කියලා. ඒ වගේම කෙනෙකුට උදව් කරනවා කියලා මොකද කරන්නේ කියලා බලන්න. අර මනුෂ්‍ය කාලපරේ කම්පැනි කරන කම්පැනි කරන්නේ. ඌට ලැබිච්ච මගේ හිනේ මට දකින්න ඉඩාරින් කියලා ඌට උගේ පරිප්පුව ගන්න ඇරියා නම් අපි කිසිම සම්බන්ධයක් නැහැ. හරි හරි වැරදි අපි. අපි කියලා උදව් කරනවා කියලා කරන්නේ යාගේ ප්‍රවාහය කලවම් කරන්නේ. යාගේ යන සාමාන්‍ය වේගෙට ඇඟිල්ලක් ගන්න අපිට පුළුවන් නම් මේ මනුස්සයාට යාම් හිල ළඟින් ගලපැත්ත කරගෙන ඉඳ මේ කියන්නේ හරි කැලස් හරි කිසිම කැක්කමක් නැති වැඩක් කියලා. විශේෂයෙන් බලන්න නෑදෑයෝ ටික මරණ මොහොතේ දිනවලි. ඒ මනුස්සයට කියන්න ඕනේ අනේ ඵලයල්ල ගන්න මේ මේක මැරෙන එක කරගන්න දෙන්නේ. කටට ගිරාඬුවක් දාලා කාටවත් කරන එක කතාවක් කරනවා. කට අරවල දීපෙන් ගන්න. নানা ප්‍රකාර ගන්න අනේ කොහොම හරි කියාගන්නේ. අර ජෝන් මන්ස් කියලා මිනිස්සෙක් සිංගර් මේ මේ නිව්සීලන්ත වලදී ඒ වයිෆ් එක්ක ඉඳලා තියෙන වයස 80 ක මිනිස්සෙක්. විනේ ඊසිචාය කියනකොට දෙලේ මහට්ටක් කකවිල ගිහිල්ලා. වයිෆ් කෙලින්ම ටෙලිෆෝන් කරලා දිනවා ෆැමිලි ડોක්ටර්ට ඇවිල්ලිවල ආටිකුලර් ප්‍රෙස්ක්‍රිප්ෂන් දුන්නා. හරිම ඩිවිෂන් මිනිස්සෙක්. සිහිය ආවේ ડોක්ටර්ට කුණු හරපෙන් බැලුවා. ආපු ගමන් දොස්තර බැලන කුමාරේ නෝන මහත්තයාට හරි අපසත් මොකද ඒ නෝන මහත්තයා දොස්තර මහත්තයා වැඩ ඔක්කොම දාගෙන ආන්ටි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා ඊට පස්සේ මිනිහා සියයට ආවට පස්සේ කිව්වා අනේ දොස්තර මහත්තයා මට සමා වෙන්න මම අර හිටපු තැන තොරතුරු දන්නවනම් ඔයා කවදාවත් මම මේ කුණු කයදාය ගෙන්නන්නේ නැහැ ඒ ඉම්පැක්ට් එකටයි මම බැන්නේ මට ඒ වෙලාවේදී හුක්ති දුන්නේ මට සමා වෙන්න එදා ඉඳලා මිනිහා මැරෙනකන් කියලා මෙයාට විශේෂ ඉන්සයිට් එකක් ඇවිල්ලා ඕනම කෙනෙක් ට්‍රාන්ස් එකට ගිහලා ඉස්සරහට આવුත් එයාට අර එක්කා කිසිම කෙනෙක් කියන්න පුළුවන්. ඊට පස්සේ ඒතරතුරු ගොඩාක් තියෙනවා මේ ඇට්ලැන්ටිසම් ගැන හරියට කියලා කියනවා. කියනවා අර මට මැරෙන වෙලාවේදී ඇතිවෙච්ච සතුට ඒ ඇතිවෙච්ච නිදහස අර දොස්තර මට ආයෙත් ඇදලා අරගෙන අර කුණු කයට රිංගනකොට හිතනලු මොන තරම් කාල ගන්නවද කියලා. බලනකොට මීයා කන්නේ මේ කරන්නේ කියලා ඇත්ත කරලා ගන්නකොට ටිකක් ටික ද්වේෂයක් ආවා. ඒ නිසා මගේ ඉන්නේ මට තනින් දීගාරින්න. අම්මලාට කවදාකවත් බෑනේ පොඩි දරුවෙක් ගිහිනියක් දකින්න හරින්නේ ඒකටත් ගිහලා අම්මත් ඔළුව දාන්න. ගුරුරුන් බෑ පොඩි උන්ගේ වදකින්. හැම ඒ වගේ එක එකනට ඔය බලපෑම් කරලිවල ඇත්තටම කරන්නේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදන එක තමයි. ඒකයි මේ ගීගය අතහැරලා යන්නේ නොකකින් ඔබතන් කියලා. මගේ ඒකට අත දාන්න දෙන්න එපා. මට කරන්න තියෙන ලොකුම සේවය තමයි මට පැත්තකට වෙන්න දෙන්නේ. මේ මේ යන්නේ ප්‍රඥාව පැත්තේ. ප්‍රඥාව පැත්තෙන් පැහැදිලිව කියකි mind your business මගේ වැඩේට ඇඟිලි ගන්න දෙන්න එපා කියලා. නමුත් කරන්න බෑනේ මිනිස්සුන්ට තද අනුකම්පාවකනේ අම්මා කියාගන්නේ තාත්තා කියන්නේ ඒක නිසා කියනවා අඩුවෙන් කරදර කරලා යන්න. thank you very much. ඒකට කරුණාව අවශ්‍යයි. සරුවඥාන්සේ විතරයි ওই දෙක සමබර කරන්නේ. කරුණා සහ ප්‍රඥාව අනික් කටියට බැරි වුණා ඒක කරගන්න. ඒ නිසා යේසුස්වන්සේ යන කෑවා, කාන්තිතුමා වෙඩි කෑවා. කොහොමද වෙඩි කෑවා? මොකද ඒගොල්ලන්ට බැරි වුණා මේ දෙක සමබර කරගන්න. ඒ නිසා මේ ලෝකයට මේක කියන්නේ අභ්‍යන්තර සාසන සහ බාහිර සාසන කිව්වහම අභ්‍යන්තර සාසන කියන්නේ ගොඩක් ප්‍රඥාව, සීල සමාධි ප්‍රඥා උගුල නිවන් දැක්කත් එකයි මට නැතත් එකයි. නමුත් මේක මට ආවේ බොහොම ලොකු ගමනකින්. ඉතින් මම අනිකයි දෙන්න බෑ. ඒ දෙනකොට තියෙන බාහිර සාසන පිළිවෙල. ඒකට මහා කරුණාව අවශ්‍යයි. මේ දෙක සමබර වෙන්නේ විපස්සනා ඥාන වල යෙල කෙලවරදී. මුලදී නෑ මුලදී නෑ කතා කරන්න යන්නේ නෑ. ඒ නිසා මේ ඇහැට කනට නාසයට ඉදුරන් වැටෙනවා කියන එක කියන්නේ භවංග උපච්ඡේද භවංග චලන කියලා තමයි ඔය මේ අභිධර්ම උගන්වන්නේ භවංගය කියලා කියන්නේ මේ බබා හොඳට නිදාගෙන ඉන්න වෙලාව. ඒ ඒ මකුළු දැලිය මකුළුවා මැදට වෙලා කරබයින එකට එන උනට තට්ටු වෙනවා. එතකොටම එයා ලොකු මකුළුලේ කොතන ගියවත් මකුළු දැලිය හත් වෙන නිසා හදලා තියෙන්නේ. ඒ වගේ අපේ හිත නිින්දෙන් ගැස්සෙනවා. තාම අවදි වෙලා නැහැ. ඊට පස්සේ ඒ සංඥාව දෙවෙනි සැරේ වදිනකොට මේක නැගිටිනවා. නැගිටලා ඔය ලබන්න මේක සත්‍යයක්ද රූපයක්ද සංඥාක්ද රසයක්ද කියලා ස්කෑන් එකක් දාලා බලනවා. ඊට පස්සේ තමයි ඒ ඒ ෆැකල්ටි එකට හිත යන්නේ දැකීමක් ඇසීමක් වඩටපත් වෙන්නේ. ඒක තමයි අපි මේ හැඟුම් මතක අත්දැකීම් ලබා ගන්න. නමුත් අර බේසික් ඉන්න එක තමයි most comfortable least frictional straight line එක. මේ එන හැම එකකදීම වෙන්නේ ලයින් එක බකල් වෙනවා. ෆ්‍රික්ෂන් එකක් එනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් මතක සතහන් ව්‍යාපාරී ව්‍යාකරණ භාෂාවල ඔක්කොම තියෙනමතර සම්පූර්ණ නිසද්දතාවය දන්නකොට මේ ඔක්කොම කැම්බල්ලයක් කරදරයක් කරච්චලයක් පීරිගෑමක් වගේ තමයි පේන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කෙලෙස් යන කුමක් පැය කරුණා කරලා පැහැදිලි කර දෙන්න සිතින් කෙලෙස් සිදුවන්නේ කෙසේ කෙලෙස් කියලා කියන්නේ ඕනම පිළිසුදයක් කෙලෙසන්න පුළුවන් ගතියක් තියෙන අපේ හිතට කොච්චර පිළිසුදු කෙනෙක් වුණත් ඒක කැතයි කියලා හිතන්න පුළුවන් කියන්න පුළුවන් දකින්න පුළුවන් අන්නේ කැත ගතිය තමයි කෙලෙස් කියන්නේ වෙන දෙයක් නෑ ඕන පිළිසුදයක් කෙලෙස් කියන්නේ බුදුහාමුදුරුවෝ පැමිණි කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන් ඒ කෙලෙස් නිසා තමයි ඉතින් සිටි කෙලෙස් හිතවන්නේ කොහොමද? හිත වැඩ කරනවා කියලා කියන්නේ කෙලෙස් කියලා හිතා ගන්න. හිත සම්පූර්ණයෙන්ම අනිදර්ශන සත්‍යෙට ගියොත් වැඩනකොන තත්ත්වෙට ගියොත් කෙලෙස් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි සම්පූර්ණ ගැඹුරු නිින්ද වගේ ඉන්නවනම් කාය කර්ම වචී කර්ම මොනක්වත් නැහැ. භාවනා කරනකොට කරන්නේ අන්තිම අඩියට බහලා නිින්දදී නොදැනීම තියෙනවා මෙතන දැනීම තියෙනවා. අවදීන් කල්පනා කරමින්නවා සෑම දෙයකටම හැකියාව තියෙන යමක් නොකර ඉන්න. ඒක තමයි මේ මේකේ තියෙන ආශ්චර්යය. තේරවාදී සම්පූර්ණ ගමනේ කරයි හැම දෙයකම හැකියාව තියෙනම කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. කිසිම දෙයක් අඟවන්නේ නැහැ. හැකියාව තියාගෙන නොදන්නා කෙනෙක් වගේ, නොපෙනෙන කෙනෙක් වගේ, නැහින කෙනෙක් වගේ, කොන්දමල් නැති කෙනෙක් වගේ, මෝඩෙක් වගේ, මලමිණියක් වගේ. ඒක ලේසි නැහැ. වැඩ තියෙන එක පෙන්වන එක තමයි කට්ටිය කරන්නේ. තේරවාදී උගන්වන්නේ හැම හැකියාවක්ම ගන්න අර වගේ නොදන්නා කෙනෙක් වගේ ඉන්න පුළුවන් හැකියාව බලනකොට ඒ හැකියාවට ස්වාමිත්වයක් ලබනවා. ඒ ඉන හැකියාව පෙන්වන්න ගන්නකොට හැකියාවට දායකත්වයක් යන්නේ අපි. ඒ ඒ විදිහට ඒ වැඩ පෙන්වන්න ගන්න ගැතිය තණ්හාව නිසා හෝ ද්වේෂණය මේ දිට්ඨිය නිසා හෝ මෝහය නිසා මේ මානෙ නිසා පෙන්වනකොට තමයි පෙන්වන්න හදනකොට තමයි මේ කෙලෙස් මතුවේ. ඒක ගමක හිටියලු එක උපාසකම්ම කෙනෙක් බොහෝම දුප්පත්. ඒ උපාසකමට හරියාගලු කන්නන්නේ. කරාමු දෙකක් පාලා. තිබුණ නැතිලු ඉතින් අර පුස්කොලේ ගහගෙන ඉන්නේ. ඉතින් දවසක ඒ හම්බෙන් වැටලා හරි කොහොම හරි තනි කරාඹුවක් හම්බුණා. එක පැත්තක. දැන් මේක දාගෙන අල්ලපු ගෙදරට ගිහිල්ලා. <laughs> නේ අල්ලපු ගෙදර එක්කන එතකොට ආවලු. එයාට ගල වැටිච්ච මුද්දක් හම්බ වෙනවා. එයාට කවදාකවත් මුද්දක් දාලා නැහැ. ඉතින් ආවිල්ලා මේ කනට කියනවලු මේකෙත් එක්කනට මේ මේ තරමේ ගොන්දුතු ආදෝ කියලා මේ හරකන කියලා. මේ තරම මේ මේ තරමේ ගොන්දුතු ආදෝ කියලා අර මුද්ද පෙන්නනවා. හරියකින් මේ තරමේ ගොම්මන්දුතු වේ නැහැ කියලා අර කරවන්නත් කන පෙන්නනවා. ඕක තමයි කෙලෙස් කියන්නේ. දෙකේම කරාපු කිනුන පෙන්වන්න දෙයක් නැහැ. තනි කරාපු නිසා මේ තරමේ ගොම්මන් දුතුවේ නැති. කොත්තන කාරි අඩුවක් තියෙනවනම් උඩ දාන්න. කැකුණ ගෙඩිය වෙලුනාම සරසට ගන්න. කලේ වතුර අඩු වෙච්චාම සරම් බලන්න. පිළිච්ච දේ වගේ එක නැහැ. දැන් සර්පයාගේ විෂ නැත්තම් ගහපු ගමන් දුවනවා. විෂ සර්පය කරන්නේ එහෙම නැතිද? දුවරෙන් පොඩ්ඩක් මම ඔබට පෙන්නන්න. නකුලිය ඕනෙක විෂ නැත්තම් පිඹපුවන් දුවනවා. දිවි මකුලන්ට පිඹපු ගමන් දෙහිම නැතිද? හපන බල්ලන් ළඟට යනකොට කරබනින්න වරෙන් ළඟට දෙන්න. බය බන්න පුතමෝ. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. මේ පුරණ ජනමාධ්‍ය කියන හැම බෙදෙල්ලක්ම හිගකමක් පැන. බුදුරජාණන් වහන්සේ ගාව කිසියම් ජනමාධ්‍යයක් නැහැ. උන්වහන්සේ ගාව තියෙන පිටිච්ච ගතිය ළඟට ආපේක්ෂණයට පෙන්ලා දෙනවා අවශ්‍යතාවය කියලා. පොදුවේ බල නැහැ බුදුහාමුදුරුවෝ. අවශ්‍යයකට පොරොප්පේ ගන්න එක විතරයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ තියෙන නාඩගම් දිහා බලනකොට අපිට හොඳට පේනවා යමක් ජනප්‍රිය වුණා නම් ඒක වැරදි. ඒකයි ක්‍රමෙන් මූල ධර්මයන් කියන්නේ යමක් ජනප්‍රිය වුණා නම් ඒකෙන් අමාරු තමයි. උණ ගහක මල් පෙපෙන්නේ උණ ගහ ඉවර වෙන්න තමයි. ඒක බුදුරජාණන් කියන්නේ කච්චසාරංව තම්පලං. උණ ගහේ ධාරේ තියෙන පිටපොත්තේනේ. තේක ගහේ පුරුත ගහේ ධාරේ තියෙන්නේ නැද? අන්න පිටපොත්තේ ධාරේ තියෙන එකට මල් පෙපුණයි කියලා කියන්නේ ඒක හැමාරේ තමයි. කිතුල් ගහේ මල් පෙපුණයි කියලා කියන්නේ කිතුල් ගහ ඉවරයි. උණ ගහක මල් පෙපුණයි කියන්නේ ඉවරයි. ඒ නිසා බුදුරජාණන් කියනවා දේවදත්ත වගේ මිනිස්සෙින්ද ධ්‍යාන හරි ගියයි කියලා කියන්නේ මිනිහගේ නරක වෙලාවට. මුතු මිනිහගේ ඇතුලේ තියෙන කැත හිතේ පිටින් පෙන්නන එක දෙන නිසා මේ මවාපෑම පෙන්න ගැනීම කෙලෙස් දිහා ඒක නිකන් ඒ ඒ දෘෂ්ටි කෝණේ ගත්තට පස්සේ කෙනෙක් දඟලන එනකොටම කියකි මෙයා ගේම් ගහ ගන්න දයන්නේ කෝල් ගහ ගන්න දයන්නේ මොකාටද මේ නටාගෙන ඉන්නේ කිය. ඒක මුතුවට Taman තුලින් බලන්න ඕන නිසා. බලන්න මේ මිනිසු නටන නාටකවල මාත් නටන්නේ. එහෙම නැත්නම් මට ඕනේ ඇති හැකිය දකින්න. මිනිස්සු ඉල්ලන නාටකම නෙවෙයි ඇති හැකිය දකින්න ඒක හරි අමාරුයි. ඒක ලොකු මේ ආත්ම ශක්තියකින් ලොකු මේ යදොමකින් ලොකු කැපකිරීමකින් කරන්නේ. ඒක එකවර බැරි නිසා තමයි දානෙන්, සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ටික ටික ටික ටික කියලා යනකොට පේනවා කෙලස් කියලා කියන්නේ කිරි කලයයි ගොම කඳුලයි. ඕන කිරි ප්‍රමාණයක් එක ගොම කඳුලෙන් විනාශ කරතයි. ඕන කිරි කලයක් ගව මුත්‍ර කඳුලෙන් විනාශ කරන්න. එනිසා මේ දෙකේ එක ළඟ ඉන්න බෑ. ඒක වෙන් කරගත්ත ගියාට පස්සේ වෙනවා අපි ළඟ ඇති වෙන්න පින් කියනවා. අපි ළඟ ඇති වෙන්න පව් කියනවා. මේ දෙක කලවම් වුණාට පස්සේ දෙකම පවට මේ පව මේකයි පින මේකයි කියලා වෙන් කරගත්ත ගමන් අපිට ඕන තරම් බලාපොරොත්තු ඇති කරන්න අපි ළඟ කුසලතා තියෙනවා පින් තියෙනවා. අපිට වෙලා තියෙන මේක අච්චාරුවක් කියලා කියන්නේ. අනාගෙන තියෙන අනාගාමි නෙවෙයි. ඒක අනාගෙන. ඉතින් මේක තමයි කෙලසල හැටි. කෙලසල ස්වභාවයෙන්ම මේ තියෙන දේ සංකර කරනවා. තියෙන දේ මේ පිළිසිතුවට සරලව තියෙනකොට පේන්න බෑ. ඒක මොනවද මොනවද කරලා සංකර කෙරුවට පස්සේ කිසි කෙනෙකුට වැඩ ගන්න බැරි තත්යකටපත් වෙනවා. අය අයස කරයි. බාධාවක් එක්ක ඒක දුකක් කියලා ගත්තට හරියන්නේ නැහැ. ඒක දුකක් කියලා තේරෙනකම්ම ආයෙත් මේක කලත් අපි ආයන පානි කරා. මේක මතයක්ද ප්‍රත්‍යක්ෂද කියලා බලන්න ඒක වෙන්නරි. ඒකම නැවත නැවත නැවත නැවත වෙනකොට ඒ අදහසම නම් එන්නේ උකට කවුරුත් ආ යෝජනා ඉදිරි කරන්න දෙන්නේ මතයක් නම් ඒක මම ඉස්තිර කරන්නේ. මම ඒකට ජග් ගන්නවා. ප්‍රත්‍යක්ෂයට ජග් ගහිලා නැහැ. ප්‍රත්‍යක්ෂය ඒක විශ්ින්ම ඒ නිසා අපිට තේරෙනවා නම් මේක ඇත්තද නැද්ද කියලා එහෙම වෙන්නේ තව දහස්වර වෙනකොට ඒක ඒක විසින්ම quality speaks කියලා කියනවා. යාගේ quality කියලා පෙන්නන ඒ නැවත ඒක උද්දජානස කියන්නේ ආශේවති භාවේදි බහුලීකරණය. ඉස්ලාම ආශ්‍රය කළ බලපං. ආයතකට තේරෙනවා හුස්ම කියලා ගන්නවා කියන කායස කරන්නේ. අනික නැවත නැවත කරන්නේ. ඒ ආයත කරකට දිගට තියෙනවනේ ඒක තහවුරු වෙනවා මිසක් සංකෘතයි නෙබැයි භාවනාව ඊට පස්සේ ඒකම හිතලා කියන්නේ අනුපස්සනාවක් වශයෙන් කරනවා දුකයි තමයි නමුත් ඒක දරන්න බලන්න කර කර කර කර ඊපස්සේ භාවල බහුලී කරෝටි කරනවා ඉච්ඡිත සාර කරගෙන සදා ජලාවට පේන්නේ ඉස්සලා ඊපස්සේ ඒකම ප්‍රමුඛතාවෙ දීලා නැවත නැවත කරනකොට තමයි අපේ අපට එනවා ඊපස්සේ බහුලීකට කරනවා නිකන් ගල්නයිස් බාල්දියක් හදන නිකන් ගැල්වනයිස් කරනවා මුළු එකම බැස ගැල්වනයිස් කරනවා අද නම් වෙලාවයි ප්‍රශ්න ඉවරයි. එක වෙලාව. ඔව් ඇත්තට මේ පේන්නේ හොඳට ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා ආනාපානෙ වෙන් කරලා දකින්නකොට පේන අවස්ථාව. අර දෙකම එක මට්ටමකට වගේ ගියාම හුදු ආයාස කරගති ඉතුරු වෙනවා. ඒක ආස්වාසෙන් දෙන්නේ ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයේ මුල විතරද ප්‍රස්වාසයේ මුල මැදක් තියනවද අගක් තියනවද ඔක්කොම පස්සේ බලනකොට හරි ප්‍රකටම දේ තමයි ආස්වාදයේ සුවාසය ගන්නවා කියලා කියන්නේ මරණ වෙලාවේ සුවාසය දෙන්නේ. මේ සුවාසයක් තමයි නිතරම යන්නේ අපිට. අපිගේ ප්‍රකටම දේෙන් තමයි අනිත්‍ය අපිට දුක තේරෙන්නේ. මොකද අන්තිමට හුස්ම හදින පටන් ගන්නකොට දුක, මැදක් දුක, ඉවරයක් දුක. පිට කිරීමක් දුකක්. ඉස්සර පිට පිට කිරීම සැපක් ඇතුල් කිරීම දුකක් කියලානේ. දැන් දුකේ ප්‍රකට තැනින් අල්ලගත්තාම ඒකම දහස්වර කරන යනකොට පේනවා මේකේ අතින්දී highlight ලැබෙනවට තනාතම දුකක් මේකේ. ඇතුල් වීම සැපක් නෑ මේක. පිටවීම මේ ඇතුල් වීම විශේෂ දුකක් නෑ. දුක කැපී පෙනෙනට ඇතුල් වීම පිටවෙදී විකටම තියෙන එකම සබක්. ඒ කියන්නේ අපි මේක ඉදිරියට تعلق කරගෙන යනවා කිව්වහම මේ අපි හිතන්නේ අපි මිනිහක් බඳලා තියෙනවා කියලා පිටිපස්සේ. ඉතින් ඒක අරගෙන ඇවිදින්න පටන් අරගත්තාම මේ සෝපාංගලියෝගේ හැම පියවරක්ම හරි වෙහෙසක් නේ. ඒ වගේ මල ගුණක් මේ අරගෙන ඇවිදින්නේ. ඒකටම මේ මලකුණ කරන්නේ බැරි වෙලා හරි මරුණට පස්සේ අපි මිනිහා කත ගන්න කොච්චර බයද බලන්න ඉන්නකන් සැප වෙනකන් ආලිංගන කරගෙන කොච්චර නඩුව මරණේ යහට ගිය ගමන් මේක අපිට බය වෙන සුළුයක් නම් මේකත් ඉච්චරයි මේක ආයුෂ්ම තියනකන් අප්පා මේට වැඩි වටිනා දෙයක් ඇති නේද? අන්තදාසුන් වහන්සේට වැඩි මේක බොහොම වයි. මරණයක් වෙලා මේක පොඩ්ඩක් මොනවද වෙච්ච ගමන් අයි කතා කරන්න දෙයක් නැහැ. ඒක සම්පූර්ණ ප්‍රේමයෙන් පැත්තට. ඉතින් වගේ මේ අවිජින මලමිණියක් තමයි. සක්මන් කරනවා කියවම අර රූකලේ අවිජින මලමිණියක් තමයි. ඉතින් ඒක අර ද්වේෂයට හරවන එක නෙමෙයි මේකේ අදහස. ඒක එහෙමනම් එහෙම පේන්නන්නේ. කෙනෙකුට එම් පෙනේ, තව කෙනෙකුට වැසිරියස් වෙනකොට පෙනේ, තව කෙනෙකුට වෙන දෙයක් කරනකොට පෙනේ, ආස්වාස් ප්‍රසවාස කරනකොට පෙනේ. ඒක එක්කන ගෙනාවු මේ සංඥාවල හැටියට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මතුවේ. නමුත් ඒක නිකන් යන්තම් ඇසුරක් විතරයි. ඒක දකින්න සුළුව නැවත නැවත භාවනා කිරීම තමයි ආසේවන කෘත්‍යය කියලා කියන්නේ. ආදේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. තමයි අනුපස්සනා කියන්නේ. මොකද අපිට තේරිලා තියෙනවා එතන තමයි කීවේජ් එක තියෙන්නේ කියලා. එතන තමයි එස්කේප් එක තියෙන්නේ. එතන තමයි මේ හිරගේ කඩාන යන ඩිංගේ තියෙන්නේ කියලා. අපි ඉන්නේ හිරගේ අපිට ඈ ඔය පළවෙනි සැරේට ඉන්නේ ස්වභාවය. ඊට පස්සේ අපි දන්නවා අපි ඉන්නේ හිරගේක. මේ එස්කේප් වෙන්න බලනකොට ගාඩ්ලට අහුවෙන්නේ නැතුව අනික ඉන්නේට අහුවෙන්නේ නැතුව මේකද escapism කියලා දැනගන්න. මේකෙන් මේ escapism කියලා කියන ප්‍රශ්නේ පැන යන්නේ හිලෙන් පැන යන්නේ කියලා බලන්නම අපිට ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න. ඒක සම්ප්‍රම්පජඤ්ඤය කරලා දෙන්න. ප්‍රයෝරිටි සිලෙක්ට් කරන්න වෙනවා. මේක තමයි natural selection කියන්නේ. natural selection කියලා කියන්නේ ආහාර නැති පරිසරයක ගියහම ආහාර තියෙන තැන ගිය මිනිස්සු අනික් කටට ඩොමිනන්ස් එකක් ගන්න. එයාගේ જાති ඉතුරු වෙනවා අනිගොල්ලෝ මැරලා. ඒ විදිහට මේ නැචරල් සිලෙක්ෂන් එකේ අපිට එක ගුරුවරයෙක් එක දවසක බණ කියනට අගලවලා. අනිත් එක්කනට එයාට තේරෙන්නේ. අනිත් එක්කනට වෙන ගුරුවරයෙක් තේරෙන්නේ. නිසා අපිට මේ අදාළ තැන ගැලපෙච්ච ගමන් අපිට විශේෂ රිලැක්සේෂන් එකක් තියෙනවා. මොකද්ද තේරෙන්නේ? ඊට පස්සේ ඒක යොදවන්න නැතුව බෑකට. අපි සංසාරගතව අපි කිල්ලෙකුට කොල්ලෙක් දැකපුවා පාරේ දෙන්න අතර ඒ කාමේ නෙවෙයි අර ගෙනාපු බන්ධනය මොකද්ද වෙනවා? ඒක ඒ කියන්නේ එහෙම ගෙන්නලා දෙන්නේ හොඳ පැත්තට එනකොට තමයි උපනිෂ්ඨය කියන්නේ. නරක පැත්තට නෙවෙයි. උපනිෂ්ඨ සම්පත්තිය නරකට යොමු කරන්නේ. උපනිෂ්ඨය යොමු කරන්නේ නිවනට. කොල්ලෙක්ෙල්ලෙක් හම්බ කරන්න ඒකට ඒක දාන්න අමාරුයි. ඒකට ඉතින් වෙන මොකක් කර කියන්නේ. තව කොහොමද මේ ඇට්‍රැක්ෂන් එක තාම විස්තර කරන්න බෑ අපිට. කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක දකින්නකොට තමයි හිත උද්ජාවනය වෙනවා මේ මේ කිචකවිලනේක ඒ යන්නේ ඒකට ඇදිලා එන එක. ඒක මේ භාවනා පැත්තට වෙන්නේම නැහැ. අනිත් පැති ඕන එකට වෙනවා ඒක අපි දන්නවා. අන්නේ මේ ඒ සූත්‍රයේ ඒ ක්‍රමේ භාවනාට වෙන අනුපස්සන කියන්නේ ඒ අනුවම බලනවා. ඒ අනුව බලන්නේ පොහස්පන් ටිකක් කරලා. අනුග්‍රහ ටිකක් කරලා බලන්න. ඒක ඇත්තටම නොකර බෑ ඒ වෙලාවට. ඒ පුදුම හැබැයික් කරන වෙලාවට ඒකම කරන්න හිතනවා. ඉතින් ඒක මේ වෙන් කරලා හඳුනන විශේෂ තමයි අනුපස්සනා, දුක්ඛ අනුපස්සනා, අනිච්ච අනුපස්සනා, අනාත්ම අනුපස්සනා. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය නැවත නැවත පේන්න තියෙන chance එක වැඩි වෙනවා. ළඟ ළඟ පේන්න තියෙන chance එක වැඩි වෙනවා. ඒක දිගිය දිගිය. ඒකේ උපනිෂ්ඨයකට කියන්නේ උපනායනය කියලා. ඕපනායක කියලා කියන්නේ ඒක තමයි. ධර්ම පුංචි තැනකින් අල්ලලා දුන්නාම ඒක යෙලියට පැනනකොට ඇදගෙන ඇදගෙන ඇදගෙන යනවා. ඕපනයික ගුණය කියලා කියන්නේ. උපනයනය කරනවා කියන්නේ නිකන් සාමාන්‍ය වැරදි වැඩ කරන එක නෙවෙයි වැරදියට බැහැ වෙන්නේ. ඒ වගේම ධර්මයට අපි කරන ධර්මයට පැත්තට බැහැ වෙනවා. ධර්ම ඥාති නම් වෙනවා. ගැඹුරු ධර්ම තේරෙන ඉතින් යාට කියන එන්නේ ෆ්‍රික්ෂන් එක අඩු වෙනවා කියන්නේ. ඒකෙන්මද එහෙම ඇත්තටම හරි අමාරු වෙන ෆෝමියුලා එකක් ඩෙවලොප් කරන්න. නමුත් ඒකට ඇදෙන ගතියක් අපිට තේරෙනවා. මට එදා නම් මේ වෙලාවේදී මට මට එකක් මතක් වෙනවා නේද කියනකොට මම අවුරුදු 3ක් විතර යනකම් හැමදාම මට කියනවා මේ බුද්ධ ධර්මයේ පරමාර්ථෙම මේ සතිය කියලා. මයින්ඩ්ෆුල්නස් කියලා. කියන්නේ සුදු හාමුදුරුවෝ මට ග්‍රීක වගේ තේරෙන්නෙම නැහැ. මට තේරෙනවා මේ හැමදේම මට අනුකම්පාවෙන් කියන මේ මොකද්ද මයින්ඩ්ෆුල් කියන්නේ. දැන් මොකද්ද සතිය කියන්නේ? ඒජන්ත කියනවා කරන දේ කරන බව දැනගන්න. ඉතින් ඔක තමයි ඉතින් කරන්නේ. ඉතින් දැනෙන්නේ. කොච්චර දෝ කරනවද දැනෙන්නේ. ඉතින් යහන්දුවට වෙහෙසක් ගත්තේ නැහැ. බුදුආතරන් කරපන් දවසක තේරෙයි. එච්චරයි කිව්වේ. ඉතින් මාත් උත්සාහ කරා උත්සාහ කරා වෙහෙසක් නෙවෙයි මට ඉඳ ගන්න වෙලාවක් නැහැ ඒ කාලේ. සක්මන් කිරීලක් නැහැ. එදිනෙදා වැඩ කරනකොට පුළුවන් තරම් උඹ විතරක් තනියම වැඩක් කරනකොට ඒකටම හිත යොදලා කරපක් කියලා. මට කරන්න බැරි දෙයක මගේ හිත හැම වෙලාවෙම තුන් හතරක් අනාගෙන තමයි තියෙන්නේ. ඉතින් කොහෙද දෝෂයක් නැහැ ඒක දන්නවා. ඒ දවසක් මම මතකයි ලෙක්චර්ස් ඉවර වුණා හතරට විතර ඇති මම ආව පෙරදිනේ යුනිවර්සිටි එකේ ඉන්නෝනේ ගෙදරට විනාඩි 45 කට පයින් ගියා. මගේ මුළු අධ්‍යාපනයේ කවදාකවත් බස් එක ගිහලා නෑ. බාලබාලාන්තිත් කීම උසස් පෙළ ගිහිල්ලා යුනිවර්සිටි යන ගම පයින්. මට ලාභයක් තියෙනවා ඒ පැත්තේ තියෙන chance. ඉතින් ඒ පාර පාවිච්චි කරන ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ මිනිස්සු වැඩ ඇරලා යන්න. මල්ලත් මිනිස්සු වැඩ ඇරලා එන්න. අපි යන්න. බැංකුව කියන අයට ඔක්කොම තියෙන පාර පිළිලා. ඉතින් මගේ යාළුවෝ ළඟට ගිහම කොහොමද මචං යම් මචං මචං මචං ඒක අරහමතුරුකෝ යාළුවෝ අහලා පන්සුව නැත්තම් කරන්නේ නැහැ. කියන්නේ මොකක් හරි කියලා අහලන්න ඕනේ. හරි දැන් තනියම යනවා. යනකොට දැන් මට හිතෙනවා දැන් මේක දැන් මේක ප්‍රයෝගයෙන් තමයි ඉතින් යාළුව අහලනේ වරේ මේක නේද සෙනෙක් හොගා. මම මේ යනකොට මට මතකයි මෙතන ඔය පහචමල්ලක් කෙල්ලෙනවා. අතේ වයිල් එකක් තිබුණා. බාත්රූම් සුවතය දාගෙන හිටිය ඇඳගෙන ඉන්න දැන් මම යනවා. මේ යනකොට මට තියෙනවා නිකන් හොගඩයක් කරනවා ඒක පාටම නිකන් මිනිස්සු හෝ ගාලා ඉන්නවා ඒක පාට. ඒකට මම හිතා මේක දන්නේ සතිය කියලා කියනකොටම කඩලා ගියා. ආයෙ ගන්න බෑ. ඊට පස්සේ දැන් ආයෙ උත්සාහ කරනවා. ආයෙ මොන්න තාලෙකට ගන්න. හැබැයි මට තේරුණා මෙතනදී කොහෙන් හරි මොකද්ද කොයින්සයිට් එකයි. එතනින් මම යන්න තියෙන දැන් මේක හම්බුෙන් ගන්න මං ගියා. ඒ වෙලාවට සාමාන්‍ය යන්නේ මං ගිහලා මොකද මේ වෙලාවේ මං කොහොමද ඉච්ඡස් වෙලා යන ගමන් සාන්තිය හම්බෙලා කතා කරගෙන ඉන්නවා. ආ බොහොම හොඳයි ඒක කතා කිව්ල මං කොහොමද සාන්තිය මෙන්න මෙහෙම දෙයක් වුණා. කවුරුත් හලලා මේ නිකන් පාරේ යනකොට එක තැනකදී සම්පූර්ණම යෑම පමණයි. මිනිස්සු ඉන්න තරක මොකක්වත් මතක නැහැ. මෙහෙම රූපයක් මට ඔබේ ඉංග්‍රීසි හරි හවුතු මගේ ගන්න. කිව්ව කිව්ව දෙයිනෝසේ මට නම් තේරෙන්නේ නැහැ ඔබ කියන්න හදන දේ. ඇත්තනේ කොමියුනිකේට් කරනවා මම. මේක වෙන්න ඇති ඕකම වෙන්න අරපතු. මේක තමයි වෙන්න ඇත්තේ. කරමනේ ඉතින් මම කිරිය පුළුවන් තරම් අර විදිහට එතනම හෙට ඒ වෙලාවේ ඉන්නේ ඒක. කොහොම කරත් ඉන්නුට එක පාට තේරෙන්න පටන් අරගන්නවා. ඕල් හඩලි මොකද්ද වැඩක් කරන්නේ? ඒකද කියලා හිතනකොටම කඩලා යනවා. ඔන්න ඕම කළා තමයි මේ සතිය කියන එක අතුල දෙන්න බඩට. ඒක මම නැවත නැවත නොකරා කියන්නත් බෑ. හැබැයි කෙරුවටම හම්බෙන්නේ නැහැ. හැබැයි තේරෙන මේක තමයි අතුරු. මෙතනින් තමයි එළියට එන්න තියෙන්නේ කියන එක මේ හාමුදුරු මේ ළඟදන්නේ මේක කියන්න තමයි කියන එක තේරෙනවා. එදා ඉඳලා මම හිතාගත්ත ඒ සංසිත් උපදෙස් දුන්නා. මගේ ජීවිතයේ ඉදිරිය මෙන්න මේක වැඩි වෙන තැන විතරයි මට බලන්න තියෙන්නේ. ජොබ් එකක් කරුවත්, ඉගෙන ගත්තත්, යාළුවෙක් කාසෙක මොනවා කරුවත් ඉතින් නිතරම ගිහලා ඒ වාසයට මතක් කරනවා. ඉතින් ඒ සම්මේ හරි අනුකම්පාවෙන් මේක වෙන්න පුළුවන්, මේක වෙන්න බෑ කියලා ආදා ආදා දීපේක තමයි උනේ. අවුරුදු 8ක් විතර යනකම් ඔය මොන ජොබ් එක කරත් මොන දේ කරත් මගේ එකම දේ මම මෙතන කතා කරගෙන මම දන්නවා. මම මෙතන ඉන්නවා මම දන්නවා දෙච්චර. ඒක ශක්තිත වැඩකමට වැඩි වටිනවා. මේ කරගෙන කරගෙන යනකොට තේරෙනවට ඕනේ සංකීර්ණතාවයක් තියෙදි මෙතෙන් දෙන්න පුළුවන්. පටන් ගන්නකොට නම් ඉතින් ඔක්කොම අතහැරලා සියලු වැඩ බහට බල කරන්න. නමුත් පුරුදු පුරුදු කරන යනකොට මොන සංකීර්ණතාවයක් තිබුණත් self conscious මම මේ වැඩේ කරන බව දන්නවා. වැරදි වැඩක් වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. උගදෙනෙක් කියන මේක අනිවාර්යයෙන්ම මේ මල් පූජා කරනකොට එන්න ඕනේ. වෙන පින්කමක් කරන්නේ. ඇත්තට මේ වෙලාවට එනවා. වැරද්දකදී තමයි හරියටම තේරෙන්නේ. ගොඩක් වෙලාවට අපි මේ නිවැරදි කරන බව තේරෙන්නේ ගේස්ත ක්‍රේන් යන වෙලාවට. තේම ඔබේ වැරදි වැඩේ කරන්නේ දැන දැන. කාට හංගලා කරන්න වුණොත් ඔය වැඩේ වැරදිනේ. ඔබ දන්නවනේ. අන්න ඒකට self conscious වෙනකොට බුදුහාමුදුරක පාට ළඟට ආවා. හරියටම ධර්මය ඇවිල්ලා පෙන්ලා දුන්නා. ලැජ්ජ වෙන්නේ නැතුව දිගට දිගට කරන එකයි තියෙන්නේ. ඒක නිසා මේ මේකට පටන් ගන්නකොට නම් කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ. ඉවර වුණාට පස්සේ කොතනද බැරි කියලා ප්‍රශ්නයක් එනවා. කොතනද සතුටක් වෙන්න බැරි? කාටද පුළුවන් මගේ සතිය කඩන්න? ඉස්සෙන් මම කැපටක් පුළුවන් කිමිතරක් පුළුවන් දොර ඉහද්දටත් පුළුවන්. පහුවෙන් කොට අහන්න වෙනවා. පුළුවන් නම් බකඩපන් මම කියන්නේ හදන්නේ. මොකා ගැලුවත් හදන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකෝට නිතර බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නවා වගේ තමයි. වැරද්දක් කරුවත් දන්නවා, හරියක් කරුවත් දන්නවා, ජජ්මන්ට්ස් නැහැ. වැලියු ජජ්මන්ට් නැහැ. එච්චරයි. ඒක හරිම සයන්ටිෆික් කියලා. ඒක ඇත්තටම කන්ටිනියුටි එනකොට තමයි ඒක කියන්න පුළුවන් වෙන්නේ. ඉස්සල්ලා එන්නේ සතිය එක චිත්තක්ෂණයෙන්නේ හැලෙනවා. ඒක මෙමරි එකට යන්නේ නැහැ. කවදා හරි චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට සතු වුණොත් තමයි අපි සතුටුමත් වෙච්ච බව වැටහෙන්නේ අපිට. මෙමරි එක යන්නේ. අර එක චිත්තක්ෂණේ පවතින සතිය හැම මිනිහගෙම තියෙනවා. ඒක එන්ඩාවමන්ට් එක. ඒ කන්ටිනියුටි ආවට පස්සේ චිත්තක්ෂණ හතරක්වත් පනින්න ඕනේ කියලා කියනවා කෙනෙකුට මම සත්‍යයෙන් හිතේ කියලා දැනගන්න. හති යම් මොමන්ට් එකකට ගියාට පස්සේ තමයි ඒක හිතේ ඩ්‍රොප් එකක් තියන්නේ. මේ මෙමරි එකේ ඩොට් එකක් තියන්නේ. ඊට පස්සේ ඒක 6 7 කරන එක ලේසියි. ලොකු අදිෂ්ඨානයක් ඕනේ සද්ධාාවක් ඕනේ මේක ඇවිල්ලා තියෙන මට තියෙන මේ චිත්තකර හතරක් ගියක පහක් තිබේවා හයක් තිබේවා කියලා අරක ටික ටික ටික ටික ටික එහෙමම මේ දත්ත සතිය ප්‍රතිකර පවත්තන වෙයි ඒක පුළුවන් ඒ කියන්නේ අපිට ඇත්තටම අපේ හිත මේ කියන්නේ අපේ පංචස්කන්ධ පිටම තියෙන ආවරේ රූපස්කන්ධනේ. ඊට පස්සේ වේදනා සංඥා සංඛාර මැදට කියලා හිත තියෙන ඇතුළෙමනේ. කෝවිලක් කියලා හිතන්න කෝවිලේ තිර හතක් තියෙනවා. ඉතින් සරුකේ 10 පූජාවට්ටයක් අරන් ගියොත් පළවෙනි තිරේ ඇරලා පූජාව පවත්වනවා. 100 100 එකක් වෙනරන් ගියොත් පොඩ්ඩක් කට ඉන්නේ කියලා දෙවෙනි තිරේ තරන් ගිහලා පූජාව පවත්වනවා. හත්වෙනි තිරේ අරගෙන අරින්න කපුවට පෑයෙන්න කියනවා. දෙයියෝ ඉන්නේ එන්නේ ඇතුලේ තමයි. ඒ වගේ තමයි පිටම අපේ පූජාව සිද්ධ වෙන්නේ රූපස්කන්ධෙත් එක්ක තමයි. ඒක හොඳට දිනුනාට පස්සේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානය කියලා කියන්නේ ඇතුළෙම මැදි. ඒ නිසා අපි සාමාන්‍ය ওই හිත කියලා දකින්නේ ඇත්ත හිතද නැත්නම් හිත කියලා දන්න හිතාගත් එකක්ද කියලා කියන්නේ කාටවත් කියන්නේ ඒක හැලුසිනේෂන් එකක්ද කන්ඩිෂන් වෙලාද කියන්නේ මොකද හිතම නේ කියන්නේ හිතත් කියන්නේ කොරාගියම නෙපේ නා. හැබැයි හිත රූපයක් දැක්කයි කිව්වොත් හිතට බොරු කරන්න තියෙන අවස්ථාවක්. මොකද රූපේ මිෂන් කරන්න පුළුවන්. රූපේ වෙරිෆයි කරන්න පුළුවන්. shapes and manners නිසා. හිත හිතත් එක්ක කතා කරනකොට යා දෙන ලනුව මිෂන් කරන නිසා උගක් වෙලාවට වතුර ඇඟ පිරක් වගේ ප්‍රමණය. ඒ නිසා තේරවාදී පැහැදිලි පදනමක ඉන්නවා. පටන් ගන්නකොට රූපයක පටන් ගන්නවා. ඒකට හිත හිත අපි ඔබලා කරනවා නම් චෙක් කරන්න පුළුවන් වෙරිෆයි කරන්න. මේකේ shapes and manners තියෙන නිසා. හිතෙම පටන් ගන්න එක මේ වැරදිල්ලකින් පටන් ගත්ත කියලා හිත හොයන්න බැහැ. අපි අපි යන ලොකු හරි කියලා හිතන්නේ පටන් ගන්න ඒ නිසා අපි අපේ දේ ක්වෙස්චන් කරන්න යනවා. විවේචනය කරනවා. රූපයක් කරුවට රූපෙන් පටන් ගත්තා වර්ධින් තියෙන ඉඩ අඩුයි. ඒ නාම රූප පරිච්ඡේදඥානි කිව්වට වැලට බහිනකොට රූප නාම පරිච්ඡේදඥාන නැහැ. නාමයෙන් පටන් ගන්නවා. නාමයෙන් පටන් ගත්තොත් ඒක මේ බ්‍රේන් වොෂ් එකක් වෙනවා. හැලුසිනේෂන් එකක් වෙනවා. පැටලිල්ලක් වෙනවා. කාටවත් උදව් කරන්න බෑ. ඒක මම මේ චූල සත්‍යක සූත්‍රයේ ඒ ප්‍රශ්නේ අහලා එයාට වතාවක් වහන්සලා පුළුවන් තරම් උත්සාහ කරනවා. බැලුව බැලමට මෝඩ ගතියක් තිබුණාට රූප කර්මත්තන් කායන පස්සනායම පටන් ගන්න එක වඩා ස්ථිරයි. ඒ කියන්නේ 1 2 3 4 ක්‍රමයේ ඉහළින් පටන් ගත්තට පස්සේ ඒක නාමස්කන්ධයක් නිසා මේෂ කරන්න බැරි නිසා පටන් ගන්නකොටම වැරද්දක් වෙනවාද කියලා අල්ලගන්නවා. එහෙනම් අපි අතර මේ මම ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ වන්දනාවක් කරන නිසා අපි අටට මේක නතර කරන්න ඕනේ. හැබැයි චෝදනාවක් නම් කරේ නෑ. නිසා අපි මෙතනින් දවසේ මේ වැඩසටහන නතර කරනවා. ඉතින් අපි වෙනදා කරන විදිහට මේ වැඩ පෙර කටයුතු නිරවුල් බාධාකින් තොරව 6 වෙනි දවසට පැවැත්වෙන ඒකට උදව් උපකාර කරපු පෙනීන පෙනී උදව් කරන සියලු දෙනාටම මේ රැස් කර ගන්නා ලද උදාාර කුසලයේ සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදනා ශීර්ෂයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි තනුවරු දෙමෝපිය ගුරුවර පිටසක් ඉන්නවනම් ඒ සිල් දනාටම මේ දිහා බලන්න මේ දිහාට හිත යොදන්න හිත ලැබීවා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි අපේ අපිටත් මේ කුසල ඒකාන්තයෙන්ම මේ ප්‍රාර්ථනා කරන්නා වූ ශාන්ත සුන්දර නිවන පිණිසම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ ළඟා වෙන්න මේ කාන්ති හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටවෙනවා.